ප්‍රකාශ කරනවා. ඒ වගේම ස්වාමිනී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ රාජධානියෙහි ධරණි කියලා ප්‍රදේශයක් තියෙනවා. ඒ ධරණි කියන ප්‍රදේශයේ ජලයන් හටගෙන වර්ෂාව ඇතිවීම සිදු වෙනවා. ඉතින් මෙන්න මේ විල්තරෙහි ජක්ෂ සමාගම රැස් වෙලා සාකච්ඡා පවත්වනවා. ඒ හැමදෙනාම සාකච්ඡා පවත්වන ශාලාවක් තියෙනවා. ස්වාමිනේ ශාලාවට කියන්නේ භගලවති කියන ශාලාව. නිරන්තරයෙන් නොයෙකුත් කුරුළු නද පවත්වන නොයෙකුත් මිහිරි ගී ඇති. ඒ වගේම ඒ වනාන්තරයේ ජීවන් ජීවක කියන කුරුල්ලෝද ඔට්ටවක චිත්තක කියන කුරුල්ලෝද වලිකුකුලෝද කකුලෝද පුෂ්කර සාතක කියන පක්ෂීන්ද ඒ කියන්නේ සමහර වෙලාවට පින්වතුනි මේ නම් ඔයත් අහලා ඇති ඒවා දන්නේ නැහැ. ඉතින් මෙන්න මේ මේ නම් තියෙන පක්ෂීනුත් වාසය කරන බවත් ඒ වගේම ගිරා සැලනීන් ආදී මෙන්න මේ පක්ෂීන් වාසය කරන බවත් බුදුරජාණන් වහන්සේ ඉස්සරහා මේ වෛශ්‍රවණ නැත්නම් වෙස්සවණ කියන දිව රාජා ප්‍රකාශ කරන්න තුනා. ස්වාමිනී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ යසස්සත්තා වූ ඒ වෛශ්‍රවණ කියන දිව රාජා පරිපාලනය කරන්නා වූ උතුරු දේශයේ ජනයා කියන්නා වූ ඒ යක්ෂයන්ට අධිපති වූ කුවේර් නැමැති ඔහු යක්ෂයන් පිරිවරාගෙන යක්ෂයන්ගේ නැටුම් ගැයුම් වලින් සන්තරපණය වෙමින් වාසය කරන ඔහුටත් මහා බල සම්පන්න ඉන්ද්‍රයයි එකම නම්ම භාවිතා කරන දරු අනු එක් දෙනෙක් වාසය කරනා. ඒ බයිස්ත්‍රවන දිවරාජත් අර අනු එක් දෙනාම දරුවොත් ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට වන්දනමාන කරනවා. ඉති මෙන්න මේ විදිහට තමන් ගැනත් තමන්ගේ ඉන්න අනිත් දෙවූරු තුන් දෙනා ගැනත් මහා විස්තරයක් ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ ඉස්සරහා ප්‍රකාශ කරන්න යෙදුණ. මේ වෛශ්‍රවණ දිව්‍ය රාජානන් වහන්සේ නැවත කියනවා ස්වාමිනී භාග්‍ය බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ නමක්ට හෝ භික්ෂුණීන් වහන්සේ නමක්ට හෝ උපාසක තැනැත්තෙක්ට හෝ උපාසිකාවක්ට හෝ යම් කිසි හිංසාවක් පීඩාවක් කරදරයක් හිංසනයක් සිද්ධ වුණොත් ඒක හොඳ නෑ එනිසා ඒ හිංසා වැළැක්වීම පිණිස පහසුවෙන් ජීවත් වීම පිණිස මේ ආචානාති කියන ආරක්ෂක පිරිත ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාටත් භික්ෂුණීන් වහන්සේලාටත් එවැගේම උපාසක පිරිසටත් උපාසිකා පිරිසටත් මනාකොට ඉගෙන ගන්න කියලා කියන්න විශේෂයෙන් ප්‍රගුණ කරන්න කියලා කියන්න කියන එකත් ප්‍රකාශ කරන්න යෙදුණා පිංතුණී අද ධර්ම දේශනාවට මේ සූත්‍රයම අපි කියන්න යෙදුනේ මේ සූත්‍රයම භාවිතා කරන්න යෙදුනේ අද වෙද්දි මේ බෞද්ධ සමාජය තුළ නොයෙකුත් ප්‍රශ්න මතුවලා තියෙනවා එකක් තමයි මේ අමනුස්්‍ය පීඩා අමනුස්්‍ය කරදර. ඒවගේම යාමනුස්්‍ය පීඩාවලින් මිදීම පිණිස අමනුෂ්‍ය කරදරෝරින් මිදීම පිණිස දහස් ගණන් දස දහස් ගණන් ලක්ෂ ගණන් වියදන් කරමින් යකදුරෝ හොයාගෙන පසුපස්ස යනවා. නමුත් අපි අපි ළඟ බෙහෙත් තියාගෙන අපි ළඟ ගැලවීමේ ක්‍රමයකුත් තියාගෙන අපි වෙන පිරිස් කරා යනවා නම් ඒ තුල අපි ධර්මයෙන් ඈත් වෙන ගතියක් තියෙන්න පුළුවන්. ඒ වගේම නැවත පිංගුතුනි මතක් කරන්න ඕනේ මම මුලින් මේ සූත්‍රයේ නම මතක් කරේ නෑ. ඒකට හේතුව තමයි අපි හුරු වෙලා තියෙනවා අපි පුරුදු වෙලා තියෙනවා මේ ආටානාටි සූත්‍රය අහන්න හැමදෙනාම බයයි. ඒ වගේම මේ ආටානාටි සූත්‍රය දේශනා කරන වෙලාවේ කෙනෙක් එළියට යන්න බයයි. ඒ වගේම එළියට ගිය කෙනෙක් ඇතුළට එන්න බයයි. ඒ වෙලාවේ සම්මතයක් තියෙනවා ජන සමාජය තුල මතයක් තියෙනවා ඒ යක්ෂයන්ට අඬ ගහනවා කියලා. ඒ හැම යකෙක්ටම අඳ ගහනවා එන්න කියලා මේ පිරිස අහන්න වරෙව් කියලා අඳ ගහනවා කියලා ඒ වෙලාවට යන්න තහනම් එන්නත් තහනම් කියලා මෙන්න මේ විදිහට මතයක් තියෙනවා. ඒ වගේම ආසානාටි සූත්‍රයේ භික්ෂුන් වහන්සේලා හැර වෙන කිසිම කෙනෙක් කීමත් තහනම් කියලත් මේ සමාජය තුළ මතයක් තියෙනවා. එනිසාමයි මේ සූත්‍රය පැහැදිලි කරලා මේ පිංගුතුන්ට ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වුණේ. ඉතින් මෙන්න මෙහෙම කීව මේ වෛශ්‍රවණ කියන දිව්‍ය රාජා නැවත කියනවා ස්වාමීනි භාග්‍ය බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කොටස තමයි ඔයත් බය වෙන්නේ යක්ෂයෙක් හෝ යකින්නක් හෝ යක්ක පැටියෙක් හෝ යක්ක පැටික්කියක් හෝ යක්ක මහා අමාත්‍යවරයෙක් හෝ යක්ක පිරිසේ ඌවෙක් හෝ යක්ෂ මෙහෙකරුවෙක් හෝ ඒ වගේම ගන්ධබ්බෙක් හෝ ගන්ධබ් ස්ත්‍රියක් හෝ ගන්ධබ් පෝතකෙක් හෝ ගන්ධබ් පෝතිකාවක් හෝ ගන්ධබ් පැටික්කියක් හෝ ගන්ධබ් පැටික්කෙක් හෝ ඒ වගේම ගන්ධබ්බ වැඩකාරයෙක්. මෙන්න මේ විදිහට කුම්බණ්ඩයෙක් හෝ කුම්බණ්ඩ පැතික්කෙක් හෝ යනාදී වශයෙන්ුත් නාගයෙක් හෝ නාග ස්ත්‍රියෙක් හෝ නාග පැතික්කෙක් හෝ නාග පැතික්කියක් හෝ කියන මෙන්න මේ පිරිස ගැන මේ වෛශ්‍රව දිවරාජා ප්‍රකාශ කරන්න දුනා. දැන් ඔයත් ওই සූත්‍රයෙන් අහන්නේ යක්ඛෝවා යක්ඛනීවා කියලා මෙන්න මේ විදිහට තමයි අහන්නේ. ඒක ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා බොහොම ගම්බීර හඬකින් ප්‍රකාශ කරන මේ යක්ඛෝවා යක්ඛනීවා යක්කපෝතකෝවා යක්කපෝතිකාවා යක්ක මහාමත්තෝවා යක්ක අචාරෝවා කියලා කියද්දී අපි ඒ තුල යම්කිසි භයකට පත් වෙනවා. ඉතින් මේ වාවා කියලා කියන්නේ පාලියෙන් හෝ හෝ කියන වචනේ තමයි සිංහලයේත නැත්නම් යක්ෂයෙක් හෝ යක්කාවා කියලා කියද්දී අපි හිතන්නේ දෙමළ භාෂාවෙන් ඒක ගණන් අරන් මේ ළඟට අඬ ගහනවා වරෙන් වරෙන් කියනවා කියන භාෂාවක් තමයි අපේ හිතට නගාගන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මේ පිරිසෙන් යම් කිසි කෙනෙක් දූෂිත සිත් ඇතිව මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වනම් පිරිසත් එක්ක එකට යනවා නම් ලං වෙලා ඉන්නවා නම් හිඳ ගන්න වෙලාවට හිඳ ගන්නවා නම් සැතපෙන වෙලාවට එකට නිදා ගන්නවා නම් Taman ආවේශ වෙලා Taman යානාවක් ලෙස තමාගේ ශරීරය පරිහරණය කරනවා නම් ස්වාමීනි ඒ කිසිම මනුස්සයෙක්ට මේ මගේ අර කියන ලද නගරයකට හෝ ගමකට හෝ මං එන්න දෙන්නේ නැහැ. ඒ වගේම අපේ සමාගමකට එන්න දෙන්නෙත් නෑ. එය අමනුෂ්‍යයාට මගේ ආලක මන්දා කියන රාජධානියේ ජයක් දෙන්නෙත් නෑ, විසීමක් දෙන්නෙත් නෑ. එසේම ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඒ අමනුෂ්‍යයාට නැත්තම් මේ භික්ෂූන් වහන්සේට භික්ෂුණියට උපාසක උපාසිකාවට කරදර කරන, හිරිහැර කරන ඒ අමනුෂ්‍යයාට ජම් ආකාරයක ආවාහ විවාහ කටයුත්තක්වත් සිදු කරගන්න අපි අවසර දෙන්නේ නැහැ. යක්ෂ සමාගමට එන්න අවසර දෙන්නෙත් නැහැ. ඒ වගේම අමනුෂ්‍යයන් විසින් ඒ තැනැත්තව පිටමං කරනු ලබනවා. ඒ වගේම ස්වාමිනී භාග්‍ය බුදුරජාණන් වහන්සේ ඒ අමනුෂ්‍යයාට අනිකුත් අමනුෂ්‍යයන්ගේ යකුන්ගේ බැනින් ඒ වගේම පරිභව ඒ වගේම විශේෂ නින්දාවන් වලට ඇහුම්කන් දෙන්නත් සිද්ධ වෙනවා. අමනුෂ්‍ය ඔහුගේ හිසෙහි ලෝහ පාත්‍රයක් නැත්නම් රත් කරපු ලෝහ පාත්‍රයක් නමන්නත් පුළුවන්. ඒත් අහන්න නැත්නම් ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අමනුෂ්‍යය විසින් එහෙම අහන්න නැති කෙනාගේ හිස හත් කඩකට පලන්නත් පුළුවන්. ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒක තමයි මේ යක්ෂ සමාගමේ ක්‍රමය. අපි දෙන්නේ නෑ මේ කිසිම කෙනෙක්ට උදුරක් කරදරයක් කරන්න. හැබැයි ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සතරවරන් රජදරුවන්ගේ වචන පිළි නොගන්නා වූ සැඩ පරුෂ රෞද්‍ර වූ එකට එක කරන්නා වූ අමනුෂ්‍යොත් ඉන්නවා. ස්වාමීනි, ඒ අමනුෂ්‍යෝ අපේ වචන පිළිගන්නේ නැහැ. අපේ ඇමතියන්ගේ වචන පිළිගන්නේ නැහැ. ඒ වගේම අපේ ඇමති නියෝජිතයන්ගේ වචන පිළිගන්නේ නැහැ. ඒ අමනුෂ්‍යෝ සතරවරන් රජදරුවන්ට සතුරු වූවා. ඒ පිරිස සතරවරන් රජදරුවන්ගේ ග්‍රහණයෙන් මිදලා වාසය කරන පිරිසක් ස්වභාවයට පත්ලා ඉන්නේ. ස්වාමිනී භාග්‍ය බුදුරජාණන් වහන්සේ ඒකට මම උදාහරණයක් කියන්නම්. මේ මගද රටේ රජකම් කරන රජුරුවන් විසින් තමාගේ රාජ්‍ය තුල සොරකම් කරන්න එපා කියලා රාජානම් නිකුත් කරනවා. ඉතින් යම්සේ ඒ වචනේ නොපිළගන්න මහා භයානක සොරු ඉන්නවා. අතිශයම කූර වුණ භයානක සොරු ඉන්නවා. ඒ සොරු රජුගේ හෝ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ හෝ වචන පිළිගන්නේ නැද්ද? ඒ වගේම ඇමති නියෝජිතයන්ගේ හෝ වචන පිළිගන්නේ නැද්ද? ඒ මහසොරු රජුට විරුද්ධ වෙච්ච රජුට පසමිතුරු වෙච්ච හොරුයයි මේ ලෝකයේ සම්මතයක් තියෙනවා. ස්වාමිනී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එසේම අපේ වචන පිළිගන්නේ නැති අපේ වචන අදහන්නේ නැති අපිත් එක්ක එකට එක කරන ඒ පිරිසකුත් ඉන්නවා ඒ පිරිස අපිට පසමිතුරු වෙච්ච අපට විරුද්ධ වෙච්ච පිරිසක් ලෙස අපි සලකනු ලබනවා ස්වාමිනී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ කෙසේ නමුත් යම් කිසි අමනුෂ්‍යයන් අතර යකෙක් හෝ යක්කණයක් හෝ යක්ක පැටියෙක් හෝ යක්ක පැටික්කියක් හෝ යක්ක මහා අමාත්‍යවරයෙක් හෝ යටත් පිරිසෙන් යම් කිසි කෙනෙක් ඒ වගේම ගන්ධබ්බයෙක් හෝ ගන්ධබ්බියක් හෝ ගන්ධබ්බ පැටික්කියක් හෝ ගන්ධබ්බ පැටියෙක් හෝ වේවා ගන්ධබ්බ මහා ඇමතිවරයෙක් හෝ වේවා ගන්ධබ්බ පිරිසේ යම් කිසි කෙනෙක් හෝ වේවා මෙහෙකරුවෙක් හෝ වේවා කුම්බාන පිරිස අතරත් මේ කියන පිරිසෙන් යම් කිසි කෙනෙක්ම වේවා ඒ වගේම නාගයන් අතර නාගයෙක් හෝ වේවා නාගිනියක් හෝ වේවා නාග පැටික්කියක් හෝ වේවා නාග පැටියෙක් හෝ වේවා නාග මහමෙති කෙනෙක් හෝ වේවා නාග වැඩකාරයෙක් හෝ වේවා සාමිනි භාග්‍යබුදුරජාණන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ තුල මනාව ප්‍රතිපත්ති පූර්ණේ කරන භික්ෂූන් වහන්සේලා සමග භික්ෂුණීන් වහන්සේලා සමග උපාසක ඇත්තන් සමග උපාසිකාවන් සමග මේ දෙට ක්‍රීඩා කරන්න පටන්ගත්තොත් ආවේශ වෙන්න පටන්ගත්තොත් කරදර කරන්න පටන්ගත්තොත් අතිශයම කරදර කරන්න පටන්ගත්තොත් සාමීනි ඒ යක්ෂයන්ගේ මහා යක්ෂේනාපතිවරුන්ට ඒක දන්වන්න. ඒක මෙහෙම කියන්න. අයන් යක්කෝ ගන්හාති අනේ මේ යක්ෂෝ අපිව අල්ලා ගන්නවා. අයන් යක්කෝ ආවිසති මේ යක්ෂෝ අපට ආවේශ වෙනවා. අයන් යක්කෝ විහිංසති මේ යක්ෂෝ අපට හිංසා කරනවා. අයං යක්කෝ විහිංසති මේ යක්ෂෝ අපිට අතිශයම හිංසා පීඩා කරනවා කියලා හඬ නගා කියන්න කියලා කියනවා. එහෙම හඬ නගා කියන්න අවශ්‍ය පිරිසකුත් ඉන්නවා ස්වාමීනි. ඒ පිරිස ගැන අපි කියන්නම්. ස්වාමිනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහා යක්ෂ සේනාපතිවරු ඉන්නවා. ඒ අතර ප්‍රධාන තැනක් ගන්නවා ඉන්ද්‍ර, ඒ වගේම සෝම, වරුණ, භාරද්වාජ, ඒ වගේම පජාපති චන්දන කාමසෙට්ට කින්නු ගණ්ඩු නිගණ්ඩු කියන මෙන්න මේ පිරිස ඒ අතර ප්‍රධානත්වයක් දරනවා. ඒ වගේම ස්වාමීනි අනාදය ඕපමඤ්ඤය දේවසුතය මාතලී චිත්තසේන ගන්ධබ්බය නලය රාජය ඒ වගේම ජනේ සබේ කියන මෙන්න මේ දෙවි දේවතාවුන්ටත් නැත්තම් මේ යක්ෂ සේනාපතිවරුන්ටත් කියන්න පුළුවන් ඕනම කෙනෙක්ට Tamanට කරදර කරද්දී. ඒ වගේම සාතාගිර හේමවත පුන්නකය කරතිය ගුලයේ සීවක ඒ වගේ මුචලින්ද වෙස්සාමිත්‍ය යුගන්දර කියන මෙන්න මේ පිරිසටත් ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් මේ පිංගුතුන් අහලා ඇති සාන්තිනායක බුදුරජාණන් වහන්සේ සස්සතිය ගත කරද්දී බුදුරජාණන් වහන්සේට මුචලින්ද කියන නාගරාජයා පිහිට වුණා. මෙන්න මේ තනත්තත් මේ පිරිස අතර ඉන්නවා. ඒ වගේ මාතලී කියන රතාචාර්යතුමත් ඒ වගේම නොයෙකුත් ආකාරයේ අතීත බුද්ධ ශාසනය වාසය කරන්න දුන මේ සාතාගිරි කියන යක්ෂ රාජ්‍යත් හේමවත කියන යක්ෂ රාජයාත් ශාන්තනායක බුදුරජාණන් වහන්සේගේ උවස උවසියන් බේරා ගන්න ඉන්නවා. නැවතත් කියනවා මේ වෛශ්‍රවණ කියන දිව රාජා ගෝපාල සුප්පගේද හිරිනෙත්ති මන්දියේ පංචාල ඡන්දය ආලවක පජ්ජුන්න සුමන සුමකේ දදිමුකේ ඒ වගේම සේරිස්සක යන මෙන්න මේ පිරිසකුත් ඉන්න බව බුදුරජාණන් වහන්සේට දේශනා කරන්න දුනා. සාමිනි භාග බුදුරජාණන් වහන්සේ මෙන්න මේ පිරිසක මනිමනිචාරයේ දීගය ඒ වගේම සුමුඛය සුමනය කියන මෙන්න මේ පිරිසටත් කියන්න ස්වාමීනි යම් කිසි උවසියෙක්ට උවසෙක්ට ඒ වගේම භික්ෂු භික්ෂුණියන්ට යම් හිරිහැරයක් යම් අන්තරායක් යම් පීඩාවක් සිදු කරනවා නම් මෙන්න මේ යක්ෂයන් අපි අල්ල ගන්නවා මේ යක්ෂයන් අපට ආවේශ වෙනවා මේ යක්ෂයන් අපට හිංසා කරනවා මේ යක්ෂයන් අපට අතිශයම හිංසා කරනවා කියලා කියන්න ඒ කියන අතරතුර භික්ෂූන් වහන්සේලාගේ ආරක්ෂාව මේ අත්ව සලසනවා භික්ෂූන් වහන්සේලා රැකවරණය මේ අත්ව සලසනවා භික්ෂූන් වහන්සේලාගේ නොවිසීම පිණිස පහසු විහරණය පිණිස මේ කියන ලද යක්ෂ සේනාපති වැඩ කටයුතු සිදු කරන බව බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරන්න දුනා. එසේ ප්‍රකාශ කරපු මේ වෛශ්‍රවණ දිව රාජානන් වහන්සේ නැවත කියනවා ස්වාමිනී භාග්‍ය බුදුරජාණන් වහන්සේ අපට බොහෝ වැඩපළ තියෙනවා. අපි කළ යුතු වැඩ බොහොමයි. එනිසා අපට යන්න අවසරීල්ලනවා. ඒලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහරජ්ජරුවනි යමකට ඔබ අදහස් කරාද ඒ අදහස් කිරීමේ කාලය ඔබම මැනගන්න කියලා සාන්තනායක බුදුරජාණන් වහන්සේ ඒ සඳහා අවසර දෙනවා. ඒ අවසර දෙනවා සමගම සාන්තනායක බුදුරජාණන් වහන්සේ ඉස්සරහා මේ සතරවරන් රජදරුවෝ බන්ධනමාන කරමින් ඉවත් වෙන්නේ දුනා. සමහර කෙනෙක් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ඉවත් වුණා. සමහර කෙනෙක් බුදුරජාණන් වහන්සේට සමාගේ නම කියලා මං අහවල් තැනැත්තා කියලා නම් කියමින් ඉවත් වෙන්න දුනා. තව සමහර කෙනෙක් බුදුරජාණන් වහන්සේත් එක්ක hina වෙලා එතනින් ඉවත් වුණා. තව සමහර කෙනෙක් කිසිම වචනයක් නොකිය ඉවත් වෙන්න දුනා. ඉතින් මෙන්න මෙතකින් මේ ආටානාටි සූත්‍රය අවසන් වුණා. පසුදින උදේම බුදුරජාණන් වහන්සේ මේ ප්‍රවෘත්ති භික්ෂුන් වහන්සේලාට දේශනා කරන්න දුන මහණෙනි ඊයේ මැදම රාත්‍රියේ තුල මේ ගිජුකුලුපාව බබළුවාගෙන මහා දේවතාවෝ හතර දෙනෙක් සමග විශාල පිරිසක් ඒ ස්ථානයට පැමිණෙන්නේ දුනා. ඒ පිරිස අතර වෛශ්‍රවණ කියන දිව්‍ය රාජානන් වහන්සේ ඇවිල්ලා අපිට වන්දනමාන කරලා මේ භික්ෂූන් වහන්සේලාගේ ආරක්ෂාව පිණිස භික්ෂූන් වහන්සේලාගේ රැකවරණය පිණිස භික්ෂූන් වහන්සේලාට පහසුවෙන් විහරණය පිණිස මෙයාට අනාකිය දේශනා කරන්න යෙදුනා. උග්ගන්හාත භික්ඛවේ ආතානාටිය. නැත්නම් නැවත කියන මහන්නේ ඉගෙන ගන්න මේ ආතානාටි සූත්‍රයේ මේක පිළිපදින්න කියන අවසරයත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්න යෙදුනා. පින්තුණි මේක සඳහන් වෙන්නේ සූත්‍ර පිටකේ මේවා සංග්‍රහ කරපු පිරුවාණන් පොත් වහන්සේ තුලත් මේ සූත්‍රය අපට අහන්න දකින්න තියෙනවා. සමහර දේවල් තියෙනවා අපි ඒවා හිතන්නේ නැහැ. ඒවා මෙනෙහි කරන්නේ නැහැ. නමුත් ඒ වගේ මහා විශාල අර්ථ තියෙනවා මහා පුදුම පිළිසරණක් මහා පුදුම රැකවරණයක් තියෙනවා. දැන් බලන්න මේ සූත්‍රය මනාව ඇහුම්කන් දුන්න කෙනෙක් මේ සූත්‍රයේ මනාව පරිශීලනය කරපු කෙනෙක් තමන්ට අමනුස්සෝදරක් තියෙනවා නම් තමන්ට යම්කිසි කරදරයක් තියෙනවා නම් ඒ අමනුෂ්‍යයන්ගේ අධිපතිය වෛශ්‍රවණ කියන දිව්‍ය රාජ්‍යයේ අවවාද පරිදි මේ වැඩ කටයුතු සිදු කරනවා නම් අනිවාර්යයෙන්ම ඒ කරදරය ඒ විපත සංසිඳනවාමයි. මේ පිංගුතුන් මේ සූත්‍ර පිටකේ නැත්තම් මේ පිරුවාණා පොත් වහන්සේම පරිහරණය කරද්දී අහලා ඇති එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙන්න එනවා භික්ෂූන් වහන්සේලා පිරිසක්. ඒ භික්ෂූන් වහන්සේලා කියන ස්වාමිනී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපි වාසය කරන මේ ජේතවනාරාමේ තුල අඤ්‍යතරෝ භික්ඛු එක්තරා භික්ෂූන් වහන්සේ නමක් සර්පෙක් දෂ්ට කරලා මිය පරලෝ යන්න යෙදුණා. ස්වාමිනි මේ විදිහට වනාන්තරවල වාසය කරන භික්ෂූන් වහන්සේලාට සර්පව දෂ්ට කරන්න තියාගත්තොත් මොකද්ද සිද්ධ වෙන්නේ? ඒ නිසා මේක හොඳ නෑ නේද කියලා විමසද්දි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන මහණෙනි මේ සර්ප කුල හතරක් ඉන්නවා. ඒ හතරටම මෛත්‍රිය වඩන්න මෛත්‍රිය වැඩිම තුල Tamanta හිංසාවක් පීඩාවක් වෙන්නේ නෑ. ඒ හතර තමයි කන්හා ගෝතමක ඒ වගේම ඒරාපත විරූපක්ක හබ්‍යාපුත්ත කියලා කියන්නේ හතරවෙනි සර්ප කුලයයි. මෙන්න මේ ආදී වශයෙන් ඒ සර්ප කුල හතරක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න දුනා. ඉතින් මෙන්න මේ හතරත් වුණ මේ සර්ප කුලයන්ට මෛත්‍රිය වැඩිම තුල Tamante සර්පය දෂ්ට කරන්නේ. එහෙම දෂ්ට කළත් අවසානයේ මෙනෙහි කරන්න කියලා කිව්වා. අපමානෝ බුද්ධෝ, අපමානෝ ධම්මෝ, අපමානෝ සංඝෝ. බුදුරජාණන් වහන්සේ ගුණ අප්‍රමාණයි. ධර්මයේ ගුණ අප්‍රමාණයි. මහා සංගරත්නය ගුණා ප්‍රමාණයි. පවානවන්තාන සිරින් සපානේ. මේ සර්පයන්ගේ විස ප්‍රමාණයි මේ ප්‍රමාණ වූ සර්ප විස මගේ ශරීරයට ඇතුළුනාට අප්‍රමාණ ගුණධරණ බුදුරජාණන් වහන්සේ ගුණ බලයෙන් මේ ප්‍රමාණ විසක් අපට කුමක් කරන්නද කියලා සත්‍යක්‍රියා කරන්න උගන්වපු බව ඒ සූත්‍ර කියවද්දි තේරෙනවා. ඉතින් ඒක නිසා අපි මේ පිරිත් සූත්‍ර අහන එක වටිනවා. ඒව උදේ හවා මෙනෙහි කරන එක වටිනවා. හැබැයි ගොඩාක්ම වටින්න පින්වතුනි ඒකේ අර්ථ දැනගෙන අර්ථ මෙනෙහි කරමින් ඒක දේශනා කරනවා නම් පමණයි. ඉතින් දැන් මේ සූත්‍රය අපි සම්පූර්ණ මෙනෙහි කරන්නේ දුනා. මේ ආටානාටි සූත්‍රයේ තුල කෙනෙක් හිතනවද අපි මේක තනියම සජ්ජානා කරන්න දුනොත් අපි මේක භාවිතා කරන්න යෙදුනොත් අපිට අන්තරායක් කරදරයක් හිංසාවක් පීඩාවක් තියෙනවා කියලා එහෙම හිතෙන්න බෑ. ඒ වෛශ්‍රවණ දිවරාජානන් වහන්සේ විසින් ප්‍රකාශ කරන්නේ දුන ස්වාමිනී ඉගෙන ගන්න කියන්නේ භික්ෂූන් වහන්සේලාට භික්ෂුණීන් වහන්සේලාට උපාසක උපාසිකා පිරිසට ඉගෙන ගන්න කියන්න. භාවිත කරන්න කියන්න, ස්වභාවිත කරන්න කියන්න. මේක ආශ්‍රය නිස්සරය කරන්න කියන්න. ඒ ආශ්‍රය නිස්සරය තුළ ඒ භාවිත ස්වභාවිත වීම තුළ ඒ භික්ෂූන් වහන්සේලාට කරදරයක්, හිංසාවක්, පීඩාවක්, ව්‍යසනයක්, විපත්‍යක් සිද්ධ වෙන්නේ නැහැ කියන ඒ වෛශ්‍රවණ දිවරාජාගේ සහතික අපිට ප්‍රමාණවත් නේද? එහෙමනම් අද අපි හැබෑම ධම්මානුධර්ම ප්‍රතිපත්තියක පිටලන වාසය කරන්නේ අනුධර්මචාරී ප්‍රතිපත්තියක නෑ හැසිරෙන්නේ ඒ තුල අපි මේවා ක්‍රියාත්මක කළොත් ඔය තියෙන කරදර විපත් වලින් අපිට මිදෙන්න පුළුවන්. එහෙම නැතුව පින්වතුනි අපි මේ ධර්මයෙන් පිට පැනලා ධර්මයෙන් පිටනම් වාසය කරන්නේ ඒ වාසස්ථානය තුල අපට රැකවරණයක් නෑ. අපට පිටක් නෑ. අපට සැනසීමක් නෑ. ඒ නිසා අපි විශේෂයෙන් මේ පිරිත් පොත හොඳට පරිශීලනය කරමින් පිරිත් පොත සකස් කරන්නේ දුනේ භික්ෂූන් වහන්සේ නමක් ලෙස බුද්ධ ශාසනයට ඇතුළත් වන කුලපුත්‍රයෙක්ට මහාන ජීවිතේ පුරාවට අතිශයම වැදගත් දැනගත යුතුයි යයි සම්මත කොටස් එක එක්කාසු කරලා තමයි මේ පිරිත් පොත නැත්නම් පිරුවානා පොත් වහන්සේ සකස් කරන්නේ දුනේ. ඒ පිරිත් පොත් පරිශීලනය කිරීමේදී ඒ වගේ අර්ථ මෙනෙහි කරමින් පරිශීලනය කරනවා නම් අර්ථ චිත්‍ර නගා ගනිමින් පරිශීලනය කරනවා නම් ඒ තුල අපිට විශේෂයෙන් මේ ධර්මයේ කෙරේ මහා පුදුම පැහැදීමක් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ මහා සංඝ රත්නය තුල මහා පැහැදීමක් ඇති කරගන්න පුළුවන්. සමහර දේවල් පින්වුතුනි අපි භාවිතා කිරීම තුල අපෙන් ගිලිහිලා යනවා, ඒකාගයක් නැති වෙලා යනවා. කෙනෙක් බය වෙච්ච වෙලාවක සමහර වෙලාවට මේ ඉතිපිසෝගාතාව වරද්ද වරද්ද ප්‍රකාශ කරනවා. ඒකට හේතුව තමයි මේ දජාග්ග සූත්‍රය නැත්තම් මේ පිරිත් පොතේ සඳහන් වෙනවා දජාග්ග සූත්‍රය කියලා සූත්‍රයක් දජ කියන කොඩි කොඩියේ අගට කියන දජ අග්‍රයේ දජාග්ග ඉතින් මේ දජාග්ග සූත්‍රය දේශනා කරන්න හේතුව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ සුර අසුර නැත්තම් දෙවියන් සහ අසුරයන් අතර විශේෂ යුද්ධයක් ඇති වුණා. ඒ යුද්ධය ඇති වෙච්ච අවස්ථාවේදී සක්දේව රජුරුව විසින් සමස්ත දීව රාජ සමූහයාම ආමන්ත්‍රණය කරන්න දුනා. ඉතින් යුද පෙරමුණේ වාසය කරන්න දුනේ සක්දේ රජතුමත් වෛශ්‍රවණ දිව රාජයත් විරූඩ දිව රාජයත් විරූපාක්ෂ දිව රාජයත් දසරාෂ්ට කියන මෙන්න මේ ආටානාටි සූත්‍රයට සම්බන්ධ සතරවරම් දේව රජවරුමයි වාසය කරන්න දුනේ. ඉතින් මේ පිරිස ආමන්ත්‍රණය කරපු සක්දේව රජුර ප්‍රකාශ කරන පින්වත් පිරිසනි ඔබලාට මේ සංග්‍රාමයේදී යම් බයක් ඇති ගැනීමක් ලොමුදා ගැනීමක් ප්‍රෝමෝද්‍යවනයක් සිද්ධ වුණොත් ඒ අවස්ථාවේදී මේ මම යුද්ධයට යනවා මං යුද්ධයට යන වෙලාවේ මගේ රතේ කෙලවර මුදුනේම කොඩියක් ගැට ගහලා තියෙන මේ කොඩියේ කෙලවර බලන්න. ඒ කොඩියේ කෙලවර බැලීම තුළ ඔබට හටගත් යම් බයන්වා චම්බිතත්තන්වා ලෝමහංසෝවා ලොමු දැහ ගැනීමක් බයත් ඇති ගැනීමක් ඇතිලා තියෙනවා නම් ඒ හැමදේම නැති වෙලා යාවි. යම් ආකාරයකින් මගේ රතේ බලනමානී හිතේ නැත්තම් අත ප්‍රජාපතිස්ස දේව රාජස්ස දයග්ගං උල්ලෝකේ යත මේ ප්‍රජාපති කියන දිව රාජාගේ රතේ මුදුනෙන් ගැට ගහලා තියෙන දජේ කෙලවර බලන්න ඒ වගේම ප්‍රජාපති දෙවියොත් ඒ කිට්ටුවේ හිටියේ නැත්තම් අත ඊසානස්ස දේව රාජස්ස ඊසාන දෙවියෝ හිටියෙත් නැත්තම් අත වරුණස්ස දේව රාජස්ස කියන මෙන්න මේ දෙවරුන්ගේ රතයන්හි ගැට ගහලා තියෙන දජේ කෙලවර බලන්න කියන එක ඒ සක්දේව රජුරුව ප්‍රකාශ කරන්නේ දුනා ඉතින් ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි තමන් ඉද්දැද්දි අර තමන්ගේ සේනාපතිවරු දකිද්දි ඒ සේනාපතිවරුන්ගේ වාහන දකිද්දි තමන්ට අමුතු ශක්තියක්, අමුතු බලයක්, අමුතු හැඟීමක් තමන්ගේ හදවතට දැනිලා ඒ යුද්ධයට පෙරටුව ගමන් කරන්න පුළුවන්. අනේ ශක්තිය ලබා ගැනීම සඳහායි සක්දේව රජුරන් විසින් මේක ප්‍රකාශ කරන්න දුන්නේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඒ සක්දේව රජුරෝ කිව්ව දේ හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන් තංකිස්ස හේතු මොකද්ද මහලන ඒකට හේතුව මහණෙනි මේ සක්දේව රජුරුව රාගේ නසප කෙනෙක් නෙවෙයි ද්වේෂය නසප කෙනෙක් නෙවෙයි මෝහය නසප කෙනෙක් නෙවෙයි බය වෙනවා ඒ වගේම පලා යන ගතියකුත් තියෙනවා ඒ නිසා ඒක හරියන්නත් පුළුවන් වර්ධින්නත් පුළුවන් අහංචකෝ භික්ඛවේ එවං වදාමි අහන්න මහණෙනි මමත් යමක් ඔබලාට කියමි සචේතුම්හකම් භික්ඛවේ මහණෙනි ඔබලා යම් ආකාරයකින් අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා අරණ්‍යයකට ගියේ සොහනකට ගියේ රුක් මුලකට ගියේ හිස් භූමියකට ගියේ යම් බයං වා චම්බිතත්තං වා ලෝමහංසෝ වා මමේව තස්මින් සමේ අනුසරේයාත යම් කිසි බයක් ඇති ගැනීමක් ලොමු දැහ ගැනීමක් සිද්ධ වුණොත් ඒකාන්තයෙන්ම මගේ ගුණ සීකරන්න කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න දුනා. ඉතින් මහණෙනි බැරි වෙලාවක් ඒ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ සීකරන්න බැරි වුණොත් අත ධම්මං සරේයාත මේ ධර්මයේ ගුණ සීකරන්න ඉතින් ධර්මයේ ගුණ සීකරන්න බැරි වුණොත් අත සංඝං සරේයාත මේ මහා සංඝරත්නයේ ගුණ සීකරන්න මේ බුදුරජාණන් වහන්සේ ගුණ සිහි කිරීම තුළ ධර්මයේ ගුණ සිහි කිරීම තුළ මහා සංඝරත්නයේ ගුණ සිහි කිරීම තුළ යම් බයක් ඇති ගැනීමක් තියෙනවා නම් ඒක ඒකාන්තයෙන් නැතුව යන්නේය කියන එකක් දේශනා කරන්න දුනා. සංකීස හේතු මහණනි කුමක්ද ඒකට හේතුව? තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ. මහණනි ඒකාන්තයෙන් මේ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච රාගේ නැති, දේශේ නැති, මෝහේ නැති, බයේ පැනලා යන කෙනෙක් නෙවෙයි. මෙන්න මේ හේතුව තුල ඒ කාන්තෙන් ඔය බය නැතිවෙනවා කෙනෙක දේශනා කරන්න දුනා. ඉතින් මේ ආටානාටි සූත්‍රයේදී අපි ඒකේ හදවත ලෙස නැත්තම් මූලික බීජය ලෙස ඒ තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ බය නැතිවෙන ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න. ඒ ඉතිපිසෝ ගාථාව අද ටෙලිනාට්‍යයක් තුළ නළුවෙක් තමාගේ පෞරුෂය හදාගන්න වැරදියට නම් උච්චාරණය කරන්නේ ඒවා අනුග්‍රහණය කරපු ඒවා ග්‍රහණය කරගත්ත වැරදි විදියට තේරුම් ගත්ත ලාපිට දරුවෝ ඒවා අනිත් පැත්තට හරවලා නම් කියන්නේ ඒ තුල කොහෙන්ද අපිට සැනසීම තියෙන්නේ ඒ තුල කොහෙන්ද අපිට රැකවරණේ තියෙන්නේ කියන එක ප්‍රශ්නයක්. ඒ නිසා අපි මේවා හොඳට තේරුම් ගනිමු. ඒ වගේම ආටානාටි සූත්‍රය කියන එක අපි හරියට භාවිතා කරන්නේ නැතුව මේ බෞද්ධකමින් පිට පැනලා අමනුෂ්‍ය එලවන්න වෙනත් ක්‍රමනම් උපයෝගී කරගන්නේ ඒ තුල කොහෙන්ද අපට පිහිටක්. ඒ තුල කොහෙන්ද අපට පිළිසරණක්. ඒ වගේම වැස්ස ලැබෙන්නත් බුදුරජාණන් වහන්සේ වහින්න අවශ්‍ය සත්‍ය ක්‍රියා සහිත සූත්‍ර දේශනා කරන්න යෙදුණා. ඒ වගේම දරුවෙක් ලැබෙන්න කරදරයක් නැතුව ඒ දරුවා ලබා ගන්නත් අවශ්‍ය සූත්‍ර ධර්මයේ තියෙනවා. ඒ වගේම අසනීපයක් තුල අසනීපයෙන් ගොඩනැගෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර තියෙනවා. ඒ වගේම මංගල්‍ය අවස්ථාවකට තමන්ගේ මංගල්‍ය සාර්ථක කරගන්නත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර තියෙනවා. ඉතින් මේ වගේ හැම තැනකදීම ජීවිතේ මව කුසේ පිළිසිඳගත් අවස්ථාවේදී අම්මා තාත්තා බාරහාර වෙනවා. ඒ වගේම පිරිත් අහනවා. එතනින් පස්සේ තමාගේ මරණය වෙලාවේ මංජුසාාවකට දාපු නිසල දේහය ළඟටත් ඇවිල්ලා ආගමික වතාවත් සිදු කරනවා. මේ මිනිස්යන්ට උප්පත්තේ සිට මරණය දක්වාම අතරක් නෑරව එක දිගටම ධර්මයෙන් විවිධ අවස්ථාවල තමාගේ ජීවිතයට පිහිට පිළිසරණ තියෙනවා ඒ පිළිසරණේ පිහිට අත්හරින්න එපා ඒ පිහිට වෙන යම් දෙයකින් හොයනවා නම් ඒ පිළිසරණ වෙන යම් දෙයකින් හොයනවා නම් ඒ තුල අපි අසාර්ථක වෙන්න පුළුවන් ඒ තුල අපට යම් වෙලාවක පසුතැවීමක් දුකක් අපේ හිතට නැගෙන්න පුළුවන් ඒ දුක නැතිවීම පිණිස පසුතැවීම නැතිවීම පිණිස අපි මේ ධර්මයට එක්කාසෙමු ධර්මානුධර්ම ප්‍රතිපත්තියට එක්කාසෙමු ඒ තුල අපි හැමදෙනාටම බුදු පසේ බුදු මහරහත් මහෝත්තමයන්න් වහන්සේලා නිවී සැනසී පැමිණ වැඩවදාළ උතුම් වූ අමා මහ නිවන් පිණසම හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගනිමු. අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනුවේ වර්ෂ 1998 ජුනි මාස 10 වෙනි දින ඒ කියන්නේ දැනට වර්ෂ 13කට පෙර මිය පරලව ගිය හිටපු විදුහල්පති පී.එස්. අයි දිසානායක මැතිතුමාටත් එතුමාගේ දෙමාපියන්ටත් ඒ වගේම ශීලා දිසානායක මැතිතුමියගේ දෙමාපියන් ඇතුළු පවුලේ මියගේ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ අභිමතාර්ථයෙන් උදාහාර චේතනාවෙන් යුක්තව මේ ධර්ම දේශනා දායකත්වයේ ධර්මයෙන් කටයුතු සිදු කරගන්නේ ගාල්ල ආනන්දගොඩ ශීලා දිසානායක බිරිඳ ශ්‍රීනාත් වරුණ රසික ඉන්ද්‍රජිත් දුෂ්‍යන්ත දිසානායක යන පුතුන් හා සන්ධ්‍යානි මිහිරි දුලානි මේකලා යන ලේලිලා විසින් තමයි මේ ධර්ම දේශනාව දායකත්වයෙන් කටයුතු කරන්නේ. තේ හැම දෙනාගේම නමින් මිය පරලොවගේ සියලු ඥාති මිත්‍ර බන්දු සමාගමට මේ හැම පිනක්ම සේවා පෙනේවා දකීවා දැක පැමිණමින් පින් අනුමෝදන් වෙලා පාර්ථනීය බෝධි ඥානයකින් අමා මහ නිවන් පිණසම හේතු ආසනා වේවා එවගේම ඒ දවා දරුවන්ටත් සර ප්‍රකාරයෙන් සාර්ථක වෙච්ච ගන්න හෙළන හුස්මරැල්ලකට පාසා තබන පියවරකට පාසා නිත්‍යාරක්ෂාව සැලසෙන සමෘද්ධිමත් අනාගතයක් ධර්මකාමී අනාගතයක් උදා වේවා අපි හැමදෙනාම හැදුවඩු දෙමාපියන්ටත් ඥානස පහදා දුන්න ගුරුතුමන් වහන්සේලාටත් නමින් මිය පරලොවගේ සියලු ඥාති මිත්‍ර බන්ධ සමාගමටත් සමස්ත දිව්‍ය රාජ මණ්ඩලයටත් එවගේ මෙවැනි උදාහරතර කටයුතු මැනවින් ඉෂ්ට සිද්ධ කරන net FM රේඩියෝවේ සමස්ත කාර්ය මණ්ඩලයටත් හැම සත්නටත් ලොවේ ලෝතුරා වැඩ පිණිස අමා මහ නිවන් පිණිසම හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගනිමු. මේ හැම දිනාටම විශේෂයෙන් මතක් කළ යුතු කාරණා කීපයක් තියෙනවා. ඒ තමයි ප්‍රංශේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පරවැහැර චන්දරතන නායම් පානන් වහන්සේගේ සංකල්පනාවක් පරිදි අදහසක් පරිදි උදාහරතර බෝසත් අදහසක් පරිදි උන්වහන්සේ අදහස් කරනු ලැබුවා බුද්ධ ශාසනයේ චිරජීවනයේට බුද්ධ ශාසනයේ පැවැත්මට කුලදරුවන් 59ක් පමණ පැවිදි බිමට ඇතුළත් කරලා යැත්තන්ට විදේශ භාෂා සහිතව පාලි සංස්කෘත ආදී උගන්වමින් ධර්ම ප්‍රචාර කටයුතු සඳහා යොමු කරන්න. ඉතින් මේ net FM ගුවන් විදුලි නාලිකාව ඔස්සේ අපි විතෙන් විත මේ හැමදෙනාටම දැනුම් දුන්නා ඉතින් මේ බණහන තින්වත් මෞදමාපියෝ තමන්ගේ දරුවෝ අතින් අල්ලගෙන එක්කාසු කරගෙන ඇවිල්ලා සාමීනි බුද්ධ ශාසනය රකින්න අවශ්‍ය අපිමයි. ඒ නිසා අපේ පුතත් බාර අරන් බුද්ධ ශාසනය රකින්න වැඩපිළිවෙලට අපිත් එක්කාසු කරගන්න කියලා ඒ දරු පිරිසක් අපට ගෙනල්ලා බාර දුන්නා. ඉතින් ඒ දරු පිරිසගේ පැවිදි පින්කම මේ බුද්ධ ජයන්ති වර්ෂයේහි ඇසල පුර පසළොස්වක පොයේ පසු වෙලා විසි හතරවෙනි ඉරුදින උදෑසන නමයට පමණ සිදුවෙනවා. ඒ සඳහා පින් කැමති ඔබ සැමත් සම්බන්ධ වෙන්න ඒ ස්වාමින් වහන්සේලා දැකලා බැඳ පුදාගෙන තමන් පින් සිත් දියුණු කරගන්නා ලෙස අපි ශාසන දයාවෙන් ශාසනයට වැඩ කැමතිව ආරාධනා කරනවා. ඒ සඳහා සම්බන්ධ වෙන පින්වුතුන් අතර විශේෂයෙන් මේ පින්කම් සංවිධාන කටයුතු මෙහෙයුම් ලබන්නේ කංකරුව අමාත්‍යංශයේ ලේකම් මහින්ද මණිහේවා මැතිතුමා ඒ වගේම බෞද්ධ මහා සම්මේලනයේ සභාපතිත්වයේ දරන ජගත් සුමතිපාල මැතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මැතිතුමා සමන්ත කුමාරසිංහ මැතිතුමා ආදී මේ පින් උතුම් තමයි ඒ පින්කම් සංවිධාන කටයුතු සිදු කරන්නේ විශේෂානුශාසනාවාද පවත්වමින් කටයුතු සිදු කරන්නේ දිව්‍යාගහ යසස්සී නායක මාහිම්පාණන් වහන්සේ තේ ස්වාමින් වහන්සේලාගේ ආශිර්වාදයේ අනුමැතිය පරිදි අතිපූජනීය පරවාහර චන්දරතන නායක මාහිම්පාණන් වහන්සේගේ සංකල්පනා සියල්ල ධර්මකාමී ලෙස ඉෂ්ට සිද්ධ කරගන්නයි බලාපොරොත්තු ඔබ හැමදෙනාටමත් ඒ පින්කමට සහ සම්බන්ධ වෙමින් තමාගේ දහම් මග නිවන් මග පාදා ගන්නා ලෙස අපි ආරාධනා කරනවා ඒවට සහ සම්බන්ධ වෙන්න කැමති පින්වතුන් අපත් සමග එකතු වෙන්න පුළුවන් දුරකථනයෙන් විස්තර දැනගන්නවා නම් 077යි 22යි 45යි 881 කියන දුරකථනයට කතා කරලා එහෙම නැත්නම් 011යි 22යි 545යි 20 කියන මේ දුරකථනයටත් කතා කරලා තොරතුරු දැනගන්න පුළුවන් හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි Thank you. දෙදහස් අයසීය වැනි සම්බුද්ධත්ව ජයන්ති විශේෂ ධර්ම දේශනා මාලාව. ධර්ම දක්ෂිණා අද ධර්ම දක්ෂිණා ධර්ම දේශනාව පැවැත්වූ බිනුවන්කුඩ පීලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිකාරී පූජ්‍ය පාද ලේනව මංගල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය හිමි වේවා. ඔබට